සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ කොයි කාටත් තමා තුළ උපන් රැකවරණයක් ආරක්ෂාවක් තියෙනවා. ඒ තමා තුළ උපන් රැකවරණේ ආරක්ෂාව ධර්මය පුරුදු කිරීමෙන් අප විසින් උපදවා ගත යුතුය. ඒ රැකවරණය බාහිර වූ කිසිවෙකුටත් උපදවා දෙන්න පුළුවන්කම නැහැ. බාහිරින් ඒ සඳහා අපට ලැබෙන්නේ අනුග්‍රහයක්, මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක්, අප කෙරෙහි කරුණා මෛත්‍රියෙන් යුක්තව අනුග්‍රහ කිරීමක් පමණයි බාහිරින් අපට ලබන්න තියෙන්නේ. ඒ බාහිරින් ලැබෙන අතිශය කාරුණික වූ අනුග්‍රහය ඊතා ගෞරවාදරයෙන් දරාගෙන අප විසින්ම පුරුදු කළ යුතු වැඩපිළිවෙලක් තුල ප්‍රතිපදාවක් තුල අපගේ ආරක්ෂාව අප විසින් සලසා ගත යුතුයි. ධර්මයේ පුරුදු කිරීම ඒ බඳු දෙයක්. ඒ විදිහට අපේ ආරක්ෂාව ඇති කර ගැනීමෙන් තමයි අප ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ. අපගේ ආරක්ෂාව අප තුල තිබෙනවාද කියා දැනගන්නේ අපමයි. තමන්ගේ ආරක්ෂාව තමා තුළ ඉපදී තිබෙනවද? තමා නිශ්චිත වශයෙන්ම ආරක්ෂිතව සිටිනවද? කියන දේ දැනගන්නේ තමන්මයි. ඒ ආරක්ෂිත භාවය අපි තීරණය කරගත යුත්තේ අප සුගතියට යනවද දුගතියට යනවද දුගතියෙන් නිදහස් වෙනවා වෙලාද කියලා අප තුල නිශ්චිත භාවයක් අපම ඇති කරගත යුතුයි. ඒතර දුගතියට යන පිළිවෙතක් දුගතියේ ඉපදීම පිණිස හේතු සකස් වන පිළිවෙතක් අප තුල තිබෙනවා නම් ඒ ගැන අප නිෂ්ඨාවකට පැමිණිය යුතුයි අපි අනාරක්ෂිතයි කියලා නේද ඒ ගැන කරුණු දක්වා වාද කරන්න පුළුවන් කමක් නැහැ නේද ඒ අදහස් එක්ක ඈ දුගතියට යಾನ එහෙම නැත්නම් දුගතියට යෑම පිණිස හේතු වෙන පිළිවෙතක් අප තුල තිබෙනවා නම් ඒ පිළිවෙත තිබෙන තාක් ඒ පිළිවෙත අපෙන් බැහැර නොවන තාක් ඒ පිළිවෙත බැහැර වීම පිණිස අප උත්සාහ නොගන්නා තාක් අප දුගතියෙන් නිදහස් කියලා අපට අදහසකට පැමිණෙන්න පුළුවන්ද? හ්ම්? බෑ නේද? නමුත් අපට තේරෙනවා නම් අපි දන්නවා නම් අප තුල දුගතිගාමි උපතක් ඇති කරන පිළිවෙතක් නැහැ. අතීතේ තිබුණා. නමුත් දැන් එය අප ධර්මයේ පුරුදු කිරීම නිසා ධර්මානුකූල පිළිවෙතක් අනුගමනය කිරීම නිසා නිකම නෙමෙයි. නිසා ඒ දුගතිගාමී උපතක් ඇති කරන පිළිවෙත අප තුලින් නිරුද්ධ වුණා. දැන් මේ පිළිවෙත නැහැ. කියලා අපි දැනගත්තොත් අපේ ආරක්ෂාව ගැන අපට නිශ්චිත අදහසක් තුල අපි ඉන්නෝනේ. එබඳු අදහසක් යම් කෙනෙකු තුල තියෙනවා නම් ඔහු ප්‍රබෝධමත් ජීවිතයක් උරුම කරගත්ත කෙනෙක් නේද? මේන් අදහස් වන්නේ මේන් අපි තේරුම් ගත යුතු දේ තමයි යම් දේවල් තියෙනවා අතපොත ගාලා එහෙම නැත්නම් අඳුරේ ගමන් කරන්න වගේ සිදුවෙන දේවල්. අඳුරක ඝන අන්ධකාරේ අතින් අල්ලා අල්ලා පාර හොයාගෙන ගමනක් යනවා. එහෙම නැත්නම් ඝන අන්ධකාරයේ තියෙන දෙයක් අතින් අල්ලලා තෝරගන්න උත්සාහ කරනවා. මේ මොකද්ද? කියන අපිට වුණා දෙයක් අඳුරේ හොය හොයා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. ඊට පැහැදිලි ආලෝකයේ තියෙන තැනක අපටත් හොඳට ඇස් පේනවා. දැක දැක අපිට උවමනා ගමන යන්න පුළුවන්. එහෙත් හොඳින් බල බලා අපට උවමනා දේ තෝර බේර ගන්න පුළුවන් ස්වභාවයක්. ඒතර ස්වභාවයන් දෙකක් නේද? වඩා සාර්ථක කොයිකද? හොඳින් ආලෝකයේ තිබෙද්දී හොඳින් නැස් පේන කෙනෙක් තමා දැක දැක බල බල හොඳින් තේරුම් ගනිමින් ගමනක් යනවා. එහෙම නැත්නම් හොඳින් ඇහෙන් බල බල තෝර බේරලා Tamanට උමනා දේ ලබා ගන්නවා. ඒ ස්වභාවය නිර්වුල් නේද? ඒ ස්වභාවය යමෙක් අතරමං වෙන ස්වභාවයක් නෙවෙයිනේ. නේද? අන්න ඒ වගේ තමයි ධර්මයේ පුරුදු කිරීම ධර්මයේ පුරුදු කිරීම අඳුරේ අතපොත ගාගෙන යන ගමනක් වගේ නෙවෙයි. හොඳට ඇස් ඇති කෙනෙක් හොඳ ආලෝකයේ තියෙන මාවතක දැක දැක යනවා වගේ. බල බල යනවා වගේ. අවුල් සහගත ස්වභාවයක් ඒ තුල නැහැ. නිර්වෘල්. එතකොට ඒ මඟ එක පියවරක් එසෙව්වත් හොඳට ආලෝකයේ සහිත පරිසරයක හොඳට ඇස්පෙනෙන කෙනෙක් Taman යම් ගමනක් යනකොට එක පියවරක් උසවනවා. එයා සැක සහිතයිද? ඈ සැක සහිත නේද එයා? අන්ධකාරයේ කිසිවක් නොපෙනී ගමනක් යන්න එමෙත යමක් තෝර ගැනීම පිණිස එක පියවරක් ඔසවනවා. ඔට විශ්වාසය තියනවාද? නැනි? ආන් ඒ වගේ ධර්මයේ පුරුදු කිරීම අඳුරේ අතපොත ගන්න වගේ එකක් නෙවෙයි. ධර්මයේ පුරුදු කිරීම පින්නි පින්නි දෙක දෙක හොඳින්ම දෙක දෙක යන ගමනක්. ඒ කොයිතරම් සුන්දර ගමනක්ද කිව්වොත් නිවර්දි මාවතට එක් පියවරක් එසවූ පමණින් සැක සංකා දුරු වී හමාරයි. හොඳින් පේන මාවතක පියවර ඔසවන්නේ සැක අතහැරලා. නොපෙනෙන මාවතක පියවර ඔසවන්නේ සැකය වඩ වඩා. ඒ පාරේ සැකය වැඩිනවා මිසක සැක අතහරින්නේ නැහැ. ධර්මයේ හොඳට නොදන්නවා කියලා කියන්නේ ධර්මයේ දන්නේ නැහැ කියලා කියන්නේ නොපෙනෙන මාවතක යන ගමනක් වගේ. ධර්මයේ හොඳින් දැනගෙන යන ගමන පෙනෙන ඇස් තියෙන කෙනෙක් පෙනෙන ආලෝකයේ තියෙන පාරක ගමනක් යන්න පියවර ඔසවන්නා වගේ. පියවර ඔසවන්නේ සැකේ අතහැලානේ. දැන් බලන්න ධර්මයේ දන්න කෙනාගේ ස්වභාවයයි ධර්මයේ නොදන්න කෙනාගේ ස්වභාවයයි එලෙස තේරුම් ගන්න. එලෙස තේරුම් ගන්න අප සිටින්නේ සතුටු සිතෙන් යන නිවන් නිවන් මාගේ සැක ඉපදෙන්නේ නැති ප්‍රබෝධයෙන් දැකදක යන ගමනකද අප යන්නේ. ඒ කියන්නේ ධර්මයේ නිසාම සතුට ඉපදෙනවා නම් ධර්මයේ තුල තමන්ගේ ක්‍රියා කටයුතු සිද්ධ වෙද්දී සතුට ඉපදෙනවා නම් අපි දැකදක යන ගමනක් ඒකනේ. දිනපතා දෛනික කටයුතු වලින්ම සතුටක් ඉපදෙනවා නම් ශ්‍රාවකයා කියන්නේ අංගයට. දෛනිකව එදිනෙදා කරන කටයුතු මුල් කරගෙනම එයාට සතුටක් ඉපදෙනවා නම් එයා දකිනවා නම් ඒ ධර්මානුකූලයි මගේ කටයුත්ත. ඒ තුල එයාගේ සිත කුසලයට නැමිලා නම් තියෙන්නේ. ඔව් සතුටින් ඉන්නව නේද? ඔව් සතුටින් ඉන්න කෙනෙක්. බලන්න ඊටු මේ ශ්‍රාවකත්වයේ කොයිතරම් සුවදායක දෙයක්ද කියලා. ශ්‍රාවකත්වයේ කොයිතරම් සුවපහසුයිද? සැපසහිතයිද? නේද? ඉතින් ඒ සඳහා අපට හොඳ දහම් දැනුමක් අපට වුමනයි. ධර්මයේ හොඳින් දැනගෙන සිටින්න ඕන. ධර්මයේ දැනගන්නවා කියලා කියන්නේ අපි යම් ධර්මයක් අහලා ඒ ධර්මය අප තුළට ගලපා බැලීමේ හැකියාව අප තුළ තියෙන්න ඕන. ඉතින් මේ විදිහට අපි ධර්මයේ පුරුදු කරනවා නම් ධර්මයේ අහනකොට සතුටටපත් වෙනවා. ධර්මයේ ගැන හිතනකොට සතුටටපත් වෙනවා. ධර්මයේ මෙනෙහි කරදී සතුටටපත් වෙනවා. ඒකට හේතුව ඒ හැම හැම පියවරකදීම අපේ ආරක්ෂාව ඉපදිනවා. ඒතර බලන්න ශ්‍රාවකයාගේ ජීවිතය හරි අద్භූතයිනේ. අద్භූත වූ ප්‍රීතියෙන් යුක්ත එකක්. ඒතර මේ බඳු ශ්‍රාවකයෙකුට මේ බාහිර වශයෙන් ලැබෙන නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ ඒවා නොසලකා ඉන්න පුළුවන්. ඒව ගැන යාට තැකීමක් නොකර ඉන්න පුළුවන්. ඇයි යාට ඊට වඩා නොගිය ගමනක යන්නේ? කලින් නොගිය ගමනක යනවා. බාහිර ලෝකේ යාට ඔච්චර ප්‍රශ්නයක් නෙවෙයි. බාහිරින් ප්‍රශංසාව ලැබුණත් යාට ප්‍රශ්නයක් නැහැ. නින්දාව ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ලාභ ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. අලාභ ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. වෙහසක් නැතුව ඒවයින් මගහැරලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ මගහැරලා ඉන්න පුළුවන් හරි වෙහෙසකාරී ජීවිතේ. බරක් ඔළුවේ තියන් ඉන්නවා නේද? ඒ නිසා ධර්මයේ හොඳින් තේරුම් ගන්න. ධර්මයේ හොඳින් තේරුම් ගන්නකොට අපිට මේ නිවන් මඟ ගැන නිෂ්ඨාවකට එන්න පුළුවන්. අපි යන පාර හරියි කියලා. ඒ විදිහට අපි කටයුතු කළොත් අපි දන්නවා අපි ශාස්ත්‍රුන් වහන්සේගේ බස අනුගමනය කරන අය. ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදය අනුගමනය කරන අය. කියන අදහස අප තුළ නිතර තියෙනවා. බලන්න අපි පහුගිය දවස්වල ඔබට කතා කළා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මහණෙනි අකුසල විතරක තුනක් තිබෙනවා. මොනවද ඒ අකුසල විතරක? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. මහණෙනි කුසල විතරක තුනක් තිබෙනවා. මොනවද ඒ කුසල විතරක? නෙක්ඛම විතරකය, අව්‍යාපාද විතරකය, අවිහිංසා විතරකය. එතන මේ විදිහට භාගතුන් වහන්සේ අකුසල විතරක තුනක් ගැන කියා දෙනවා, කුසල විතරක තුනක් ගැන කියා දෙනවා. ඊළඟට අපි පහුගිය කාලේ අවස්ථා ගණනාවක්ම කතා කළා නෙමෙයිද? අවස්ථා ගණනාවක් කතා කළා. මේ අකුසල විතරක කියලා කියන්නේ මොනතරම් භයානක ආදීන වලින් යුක්තයිද කියලා අපි කතා කළා. නේද? ඒතර මෙයාට තේරෙන්නේ නැති මේ මේ අකුසල විතරක මොනතරම් හානි කරද? මොනතරම් භයානකයිද? දන්න කෙනෙක් ඒබඳු විතරකයක් සුළු මොහොතක් හෝ තමාගේ සිතේ තියෙනවට කැමති නැහැ බයයි. බැහැර කරන්න හිතෙනවා. ඇයි අන්ධ කරනවා? ඒ අකුසල විතරක තුලින් ඒ අකුසල විතරක පවතින තාක් පවතිද්දී අන්ධ කරනවා. ඇස නැති කරනවා. ඊළඟට අනුවණයෙක් බවට පත් කරනවා. ප්‍රඥාව නිරුද්ධ කරනවා. නේද? දුක්පක්ෂයට ඇදගෙන වැටෙනවා. නිවන පිණිස පවතින්නේ ඒ ස්වභාවය. මතකද ඒ දහම් කරුණු නේද? මතකයි නේද ඒවා? ඒතර අපට ඒව මතක් වෙන්න ඕන. භාගතුන් වහන්සේ මේ කියලා දුන් ධර්මයේ ඇත්ත නේනම්. අපට මේ අකුසල විතරක් ආපු වෙලාවේ අපට කිසි දෙයක් හොඳ දෙයක් තේරෙන්නේ නැහනේ. තේරුන්නේ නැහනේ. කියලා අපිට මතක් වෙන්න ඕන, සිහි වෙන්න ඕන. ඒ විදිහට ධර්මය අපතුලින් දකිද්දී ඒ අකුසලයට බයක් ඇති ඇති වෙන්න ඕන. එතන අපි උත්සාහ කරන්න ඕන ඒ විදිහට ධර්මය අපතුල දැකමින් අපතුල දකිමින් භාගතුන් වහන්සේ සතුටු වෙන විදිහට අපේ ජීවිතය හැඩ ගහ ගන්න අප උත්සාහ කරන්න ඕන. භාගතුන් වහන්සේ සතුටු වෙන්නේ නැත්නම් යම් කෙනෙක් ගැන ඔහුට ශ්‍රාවකත්වයේ තිබෙනවද? හ්ම්? දැන් අපි බුදු අපි සීල දෙනාම බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය තියාගෙන බුදුරජාණන් වහන්සේ උදෙසා නේද මේ බඹසර ජීවිතයේ උපදවගෙන දිනු කරන උත්සාහ කරන්නේ නේද? අපි වෙන කෙනෙක් ගැන හිතලා නෙවෙයි. නේද? අපි සියලු දෙනාම දන්නා කලපටන් අනාගතයේ වුණත් යම් කෙනෙක් නිවන් දකින්න ඕන කියන අදහස් මාත්‍ර කරි තියෙනවා නම් ඒ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන නේද කටයුතු කරන්නේ. එතකොට අපිත් ඒ වගේ තමයි නේද? අපිත් බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන තමයි මේ යම් වෑයමක් ගන්නෙ. ඉතින් දැන් ඔබ ගන්න වෑයම ගැන අපි සතුටු වෙනවා. අපි ගොඩාක් සතුටු වෙනවා. මේ හැම කෙනෙම කාර්ය බහුලයි. වගකීම් වැඩි. වැඩ කටයුතු වැඩි. අවිවේකයි. ඉතින් ඒ බඳු ස්වභාවයක් තියෙද්දි පවා මේ ගන්න වෑයම ගැන අප පෞද්ගලිකව හරි සතුටු වෙනවා. අපි ගොඩාක් පෞද්ගලිකව සතුටු වෙනවා ඔයගොල්ලෝ ගැන. ඔයගොල්ලෝ ගන්න අහිංසක උත්සාහය, නිහතමානී අවංක උත්සාහය දෙවියන්ගේ පවා වන්දනාවට ප්‍රශංසාවට පාත්‍ර වෙනවා. දෙවරුන් මේ ලෝකෙ දෙස බලද්දී මිනිසුන් අහිංසක මිනිසුන් ගැන තේරෙනවා. සමහර මිනිසුන්ට යමක් තෝර බේර ගන්න බැරුව පැටලෙනවා තේරෙනවා. ඒ වගේම මේ කාම ගොහරුවේ ඉඳගෙන එයින් බේරෙන්න ගන්න අහිංසක වෑයම ගැන එයාගේ ප්‍රසාදයක් තියෙනවා. ඒ නිසා ඔබගේ මේ උත්සාහය අනුවණයින්ගේ සතුටක් නැති වුණත් නුවණැත්තෝ අනුකම්පාව කරුණා මෛත්‍රී තියෙන අය හරියට සතුට වෙන උත්සාහයක් ඔය උත්සාහය. ඉතින් මම මේ කලක් තිස්සේ උත්සාහ කරන්නේ ඔබලාගේ උත්සාහය සාර්ථක කරවන්න. ඒ උත්සාහයේ මල්පල නෙලිය හැකි උත්සාහයක් බවට පත් කරන්න. ගොවියා ගහක් හිටවනකොට ඒ ගොවියා ගැන සතුටු වෙන කෙනා උත්සාහ කල්පනා කරන්න ඕනේ ඒ ගහෙන් මල් හට ගන්නවා නම් ඵල හට ගන්නවා නම් අනේ වාසනාවක්. ඒකට උදව් කරන්න ඕන. මලක් හට ගන්නකොට ඈතින් ඉඳන් ගලකින් ගහලා මල කඩන්න හොඳ නෑ. අන්න අරුගේ ගහේ මලක් හැදෙනවා කියලා ඒකට අකමැති වෙනවා නම් ඒක අසාර්ථකයි නේද? නේද? ඒ වගේ අපි කල්පනා කරන්නේ ඕගොල්ලන් ගන්න උත්සාහය සාර්ථකයි. හොඳයි. අහිංසකයි. ඉතින් ඕගොල්ලන්ට භාවනා වැඩෙන්නේ නැද්ද? කරගන්න බැයිද කියන ප්‍රශ්නේ නෑ. එහෙම එකක් අපි හිතන්නේ. ඒක බැරි වෙන්න පුළුවන්. නේද? දැන් රේස් එකට 10 දෙනෙක් දුවනවා. 10 දෙනාම එක ගානට දුවන යන්නේ නැහනේ. නේද? රේස් දුවන අය දැකලා තියෙනව නේද? 10ක් 15ක් 20ක් එක පේලියට තියලා දුවන්න පටන් ගන්නවා. එක ගානට මොකම දුවනවාද? එහෙම නැහැ. ඉතින් පහුවෙන කෙනාට නිিন্দা කළ වැඩක් නැහනේ. අපි යාගෙන තමයි වැඩියෙන් උනන්දු වෙන්න ඕන. පළවෙනි එක ගැන අපි සතුටු වෙන්න ඕනේ නැහැ අමුතුවෙන්. නේද? සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය තමයි පළවෙනි එකට අපුඩි ගහනවා අන්තිමයට මේ ග්ලූකෝස් ටිකක්වත් දෙන්නේ නැහැ. එයා අවාසනාවන්තයා කාලකන්ණියා කියලා තමයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ. නමුත් එහෙම නෙමෙයි අපි කල්පනා කරන්නේ. ගොඩාක් උත්සාහ කරනවා අසාර්ථක වගේ පේනුණත් ඒ උත්සාහය වටිනවා. ධර්මයේ තුල ආන් ඉබඳු දෙයක් තියෙන්නේ. ගන්න උත්සාහය ප්‍රතිඵල සහි තමයි. ඒ නිසා ප්‍රතිඵලයක් නැහැ කියලා කවදාවත් කනගාටු වෙන්න එපා. මේ උත්සාහය ගන්න. මේ උත්සාහය සාර්ථක කර ගැනීම පිණිසයි අප හැමදාම යම් ධර්ම කරුණක් ඔබට මතු කර පෙන්නන්නේ. ඔබගේ උත්සාහය අසාර්ථක වෙන්න හේතුව තමයි ඔබ ධර්මයේ පිළිපදින විදිය, පුරුදු කරන විදියේ දෝෂයක් තියෙන එක. ධර්මයේ පුරුදු කිරීමේ දෝෂයක් තියෙන තැන ප්‍රතිඵල නැහැ. ඒ බඳු අසාර්ථකයක් පමණයි ප්‍රතිඵල රහිතයලා තුල තියෙන්නේ. ධර්මයේ නිසි විදියට පුරුදු කරනවා නම් ඒ සැනින් ප්‍රතිඵල තියෙනවා. මක් නිසාද? ධර්මයේ අකාලික වන නිසා. ධර්මයේ අකාලිකයි කියලා අපි ඉගෙනගෙන තියෙනවනේ. ඒ ගුණය අයින් වෙලා යන්නේ නැහැ. ඒ ධර්මයේ තියෙන ගුණයක්. දැන් ලුණු ටිකක් ග්ලූකෝස් ටිකක් වගේ දිවේ තියෙනවා. තිබ්බ ගමන් ඒ දිව ප්‍රාණවත් නම් රසය දැනෙනවනේ. පරක් වෙලා නෙවෙයිනේ රසය දැනෙන්නේ. නේද? දහම් රසය යන්නේ බඳු දෙයක්. හොඳින් ධර්මයේ අහලා ජීවිතයට ගැලපුණ ගමන් දහම් රසය දැනෙනවා. ලුණු ටිකයි දිවයි දෙපැත්තක තිබ්බට රස දැනෙන්නේ නැහැ. ලුණු ටික පැත්තක තියෙනවා දිව පැත්තක තියෙනවා. ලුණු වල රස නැද්ද? ඈ? මිහිරි අපිට ග්ලූකෝස් ටිකක් තියෙනවා දිව පැත්තක තියෙනවා. අප්‍රාණික මිනිසෙක් ඉන්නවා. එයාට ග්ලූකෝස් ටිකක් තිබ්බහම පණ එනවනේ ටක් ගන්න. මිහිරි ආහාරයක් දිවට තිබම සතුට ඉපදිනවනේ. ඒ වගේ ධර්මයේ ජීවිතේට ගැළපීලා බලන්න ඕන. ගැළපෙන්න ඕන. ජීවිතය තුලින් ධර්මයේ දකින්න ඕන. ඒ සැනින් ප්‍රබෝධය ඇති වෙනවා. ඒ සැනින් සතුට ඇති වෙනවා. ඒකයි පුරුදු කරන විදිය. අන්නේ පුරුදු කරන විදිය තමයි අපි මේ උත්සාහ කර කර පුරුදු වෙන්න ඕන. දැන් හැම කටයුත්තක් මෙහෙමනේ කළේ නේද? කෑමක් බීමක් හැදුවෙත් එහෙමනේ. රස බල බලා යම් දෙයකට කරගෙන අපි මේක ඒක පුහුණුවක්නේ නේද? ඒ වගේනේ කළේ නේ? අපි පුරුදු කර හැම දෙයක්ම එහෙම නේද? යම් දේවල් ඉගෙන ගත්තේ වේවා, වැඩ කටයුතු ඉගෙන ගත්තේ ඔක්කොම පොඩ පොඩ කර කර කර කරගෙන පුරුදු කරන්නේ. ඒ නිසා ධර්මයත් ඒ විදිහටමයි. ටික ටික පුරුදු කරගන්න පුරුදු කරන්නේ ජීවිතයට ගලපලා බලන්න ඕන. ඒතර යම් දවසකදී අපට පේනවා ඒ ධර්මයේ කියන දේ අපේ ජීවිතය තුළ තියෙනවා කියලා පේනවා. එතකොට ප්‍රසාදය ඇති වෙනවා. එතකොට ධර්මය ගැන ප්‍රසාදය ඇති වෙනවා. ප්‍රීති ප්‍රබෝධය ඇති වෙනවා. එයා පහතට වැටෙන්නේ නැහැ. ඒ ක්‍රමේ ඒ ක්‍රමේ එයාට තේරුණ ගමන් ඒ ක්‍රමේ අතහරින්නේ නැහැ. ඔබ සාමාන්‍ය දේ ඉගෙන ගත්තත් ඒ විදිහම නේද? යමක් පුරුදු කරනවා ටික ටික පුරුදු කරනකොට ඒ සාර්ථක ක්‍රමය අහුනම් පස්සේ දිගට කරගෙන යනවනේ. නේද? ඒ වගේ තමයි. එතකොට අපි මේ දක්වා ඒ කියලා තියෙන දහම් කරුණු ඔබ යලි යලි අසුවත් පෙනේ අධ්‍යයන කළොත් පේනවා මම අපි හැමදාම කතා කරන යම් ධර්මයක් ඉගෙනගෙන ඒ ධර්මයේ ජීවිතයට ගලපා බලන විදිහක් තමයි අපි කතා කරන්නේ. ඒතර ඒකට උත්සාහයක් ගන්න. ඒ උත්සාහය සාර්ථක වෙනවා යම් කලකදී. එතකොට දැන් තේරුම් ගන්න යම් කෙනෙක් ඉන්නවා ඒ කෙනා ගැන භාගතුන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. යම් කෙනෙක් ඉන්නවා එයාගෙන භාගතුන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. ඔහුට ශ්‍රාවකත්වයේ තියනවද? ඈ? ඔහුට ශ්‍රාවකත්වේ නැහැ. නෑ නේද? ශ්‍රාවකත්වේ නැහැ. එහෙමයි ශ්‍රාවකත්වයේ තේරුම් ගන්නේ. යම් කෙනෙක් ඉන්නවා එයාගෙන භාගතුන් වහන්සේ සතුටු වෙනවා. ඊට හොඳ කෙනෙක් කියලා යමෙක් ගැන භාගතුන් වහන්සේ සතුටු වෙනවා නම් ඔහුට ශ්‍රාවකත්වයේ තියනවද? තියෙනවා. ඔහු තමයි ශ්‍රාවකයා. එතකොට ඊළඟට බලන්න යම් කෙනෙක් ඉන්නවා භාගතුන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. එයාගෙන මේ ලෝකයම සතුටු වෙනවා. යම් කෙනෙක් ඉන්නවා භාගතුන් වහන්සේ සතුටු නෑගෙන. එයාගෙන මුළු ලෝකෙම අසතුටු වෙනවා. කවුද සාර්ථක? ඈ? තේරුණා නේද මං කියන්නේ? අපි ආන් මේ විදිහට අපේ ජීවිතේ පුරුදු කරගන්න ඕනේ. අපි ගැන භාගතුන් වහන්සේ සතුටු වෙනවා නම් ලෝකයා අපි ගැන සතුටු නොවුනට කමක් නැහැ. මොකද කරන්නේ? අපිට කරන්න දෙයක් නැහැනේ. නේ? නමුත් සාමාන්‍ය කෙනා බලාපොරොත්තුනේ මොකද්ද? ඈ? සාමාන්‍ය කෙනා බලාපොරොත්තු වෙන්නේ ලෝකයාගේ සතුට නේද? අපි ලෝකයා අපි ගැන සතුටු වෙයි කියලා නේද? ඒ කියන්නේ ප්‍රශංසාව නේ. ලෝකයා අපි ගැන සතුටු සිතින් ප්‍රශංසා මුඛයෙන් කතා කරයි බලයි කියලා හිතනවා. එතකොට අපට සතුටක් ඉපදෙන්නේ නැහැ නේද? නමුත් අපට තේරෙනවා නම් භාගතුන් වහන්සේ අපි ගැන සතුට සිතින් යුක්තයි. භාගතුන් වහන්සේ අප ගැන ප්‍රසාදයෙන් යුක්තයි කියලා යමෙකුට තේරෙනවා නම් ලෝකයාගේ නිନ୍ଦා වේවා අපහාස වේවා ගැරහිලි වේවා එයාට ලොකු අරුබුද බවට පත් වෙනවද? ඈ? නෑ නේද? පැහැදිලිද? එහෙම නැත්නම් අපි මේ දැන් මෙහෙම හිතන්න සමහර අය ඉන්නවා පුංචි අපහසයෙන් නින්දාවෙන් විශාල පීඩාවක් එනෝ නේද? පුංචි අලාභයක් ඇතුණත් ඇති. පුංචි අලාභයක් ආපුවාම විශාල පීඩාවක් එනෝ නේද? ඒතර ඒක මොන දුකක්ද නේද? ඒ ස්වභාවය. නේ? ඒ ජීවිතේ දුක් සහිතයි නේ? නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත්ත කෙනෙක් ඉන්නවා නම් එයා දිනාගත්තේ මේ මුළු ලෝකයේ සිළු දෙනාගේම ප්‍රසාදයට වඩා අග්‍ර වූ ප්‍රසාදයක් දිනාගත්ත කෙනෙක්. දැන් මේ මුළු ලෝකයේ යම්තාක් ජනයා ඇද්ද? යම්තාක් දිවි බමුණු නැද්ද? ඒ සිළු දෙනාගේම ප්‍රශංසාව එකක් කරලා ගත්තොත්. ඒ ප්‍රශංසාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවත් එක්ක සසඳන්නවත් බෑ නේද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව ඊට වඩා ගොඩාක් අග්‍රයි නේද? ඈ මේ මුළු ලෝකයේ දෙවියන් බඹුන් මිනිසුන් සියලු දෙනාගේ ප්‍රශංසාව එකතු කළත් ඊට වඩා අග්‍රයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව. ධර්මයේ පිහිට කෙනාට මුළු ලෝකයේම අපහැදුනත් මුළු ලෝකයේම අලාභ ආදී දේ ලැබුණත් එයාට අර ලෝකයේ සියලු දේටම වඩා අග්‍ර වූ ප්‍රශංසාව එයාට තියෙනවා නම් එයා හිස් නෑ. බලන්න ශ්‍රාවකත්වයේ කොයිතරම් පහසුයිද කියලා. ශ්‍රාවකත්වයේ කොච්චර ආරක්ෂිතද කියලා ඈ ශ්‍රාවකත්වයේ පමණයි නේද ඒකට ඒකාන්තයෙන් ආරක්ෂිත තැන වෙන්නේ ඒ නිසා දැන් ඕගොල්ලෝ කවුරුත් අහිංසකයි කවුරුත් අහිංසකයි ඊටාම අහිංසක සිත් තියෙන ඊටාම හොඳ හිත් තියෙන ගුණගරුක හිත් තියෙන ඊටා අහිංසක වෑයමක් ගන්න අය ඉතින් ඒ නිසා ඕගොල්ලන් පතන්න ඕගොල්ලන් හිතන්න සාමාන්‍ය මිනිසයා හිතන පිළට අපි හිතලා වැඩක් නැහැ. සාමාන්‍ය මිනිසුන් විදිහට අප කලේ අපට පෙනෙන අපට සමීප මේ ලෝකයාගේ ප්‍රශංසාව ලෝකයාගේ ආදරය ගැන තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ ලබන්ටයි. නේද? ඒකත් හොඳයි නරක නෑ. නමුත් ඒමත් එමනේ අපි ජීවත් වුනේ. නමුත් අපි හිතන විදිහට ලැබෙන්නේ නෑ ඒක. අපි හිතන විදිහට ලැබෙන්නේ නැහැ. ලැබුණා නම් අපි සතුටු වෙලා නේද? ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපි හිතන විදිහට මේ ලෝකය අපට ආදර්ශනයස දක්වලා අපව රැකලා එහෙම වෙන්නේ නැහැ ලෝකය. ලෝකය අපට හැමෝම එහෙම නැහැ. අපි නොසිතු විදිහට මිත්‍රයම අපට පහර දෙන්න පුළුවන්. අප නොසිතු විදිහට අපේ හිතවතාගෙම අපිට විපත් වෙන්න පුළුවන්. අප නොසිතු විදිහට අපි ළඟ තියෙන ධනෙම අපිට නැති වෙලා යන්න පුළුවන්. නේද? ඒක තමයි අටලෝ දහමේ ස්වභාවය. ඉතින් ඒ බඳු ස්වභාවයක් තුල අපි වාසය කරද්දී අපට බුදුරජාණන් වහන්සේගේ සෙනෙහස, ආදරය, බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදය අපට උරුමයි නම් අපි ආරක්ෂිතයි නේද? ඈ ආරක්ෂිතයි. ඒතර කොහොමද අපි දැනගන්නේ බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදය අපිට තියෙනවද? නැද්ද? බුදුරජාණන් වහන්සේ අප කරේ ප්‍රසාදින් දින්නේ? බුදුරජාන් වහන්සේ අප ගැන අප්‍රසාදයක් අප කෙරේ තියෙන්නේ කියලා අපි දැනගන්නේ කොහොමද? ඈ? මම කලින් කිව්ව දේ තේරෙනව නේද? බුදුරජාන් වහන්සේගේ ප්‍රසාදය බුදුරජාන් වහන්සේගේ ප්‍රශංසාව මේ ලෝකයේ සීළු දෙනාගේ ප්‍රශංසා එකතු කළත් ඊට වඩා ප්‍රමාණ කරන බැරි විදිහේ මහා ප්‍රශංසාවක් නේද? ඒ පැහැදීම භාගතුන් වහන්සේගේ පැහැදීම යමෙකුට ලැබෙනවා නම් ඔහු ඒකාන්තයෙන් ශ්‍රාවකයෙක් නේද? ඔහු ඒකාන්තයෙන් ආරක්ෂිතයි නේද? ඔහුට හානියක් වෙන්නේ නැහැ නේද? ඈ බලන්න මේ ධර්මයේ ස්වභාවය. අපි නොසිතූ පැත්තක් නේ. බුදුරජාන් වහන්සේ යම කියන සතුට වෙනවා නම් ඔහුට හානියක් වෙන්නේ නැහැ. එහෙනම් ඔහු ශ්‍රාවකත්වය තුළ ඉන්න කෙනෙක්. ඔහුට කයරි දෙන්න පුළුවන්, කොන්දේ අමාරු තියෙන්නත් පුළුවන්. නේද? ඔහුට ලෙඩ තියෙන්න පුළුවන්, බඩගිනි පිපාසය උඩ තියෙනවා. ලෝකේ ඔහුට ගහන්න බනින්න පුළුවන්. අතින් පොළොලින් ගහන්න පුළුවන්, ආවුදුලින් ගහන්නත් පුළුවන්. ඒව වෙන්න පුළුවන්. ඒක මේ ලෝකේ හැටි. මෙන්න බෙමඳු නිර්වෘල් ස්වභාවයක් අපි අප තුළ තියෙන්න ඕන. ඒතර ඒ වගේ ලෝකයෙන්ම ගුටි කනවා. ලෝකයෙන්ම බැනුම් අහනවා. ආයුධලිනුත් පහර කනවා. හ්ම් අවුවෙන් වැසිනුත් පීඩා වෙනවා. මිහිරි ආහාරිකුත් නැහැ. හොඳ ඇඳුමකුත් නැහැ. රස්සාවකුත් නැහැ. පයින් යන්නේ හිඟාගෙන කනවා. කියලා හිතමු. ලෙඩ දුක් හරියට. එහෙම හිතමු. නමුත් ඒ කෙනා ගැන භාගතුන් වහන්සේ තුළ ප්‍රසාදයක් තියෙනවා නම් ප්‍රශංසාවක් තියෙනවා නම් ඔහු ආරක්ෂිතයි නේද? ඈ? ඔහු ආරක්ෂිතයි. යම් කෙනෙක් කෙනා රජමැදුරේ රාජභෝජන අනුභව කරනවා. ලෝකෙම එයා වෙනුවෙන් සැනකිලි පවත්වනවා. ලෝකෙම එයා වෙනුවෙන් ප්‍රශස්ති ගී ගායනා කරනවා. ලෝකෙම එයාගේ සැප වෙනුවෙන් මහන්සි වෙනවා. භාගතුන් වහන්සේ ඔහු ගැන සතුටු වෙන්නේ නැත්නම් භාගතුන් වහන්සේ ඔහු ගැන ප්‍රශංසා කරන්නේ නැත්නම් ඔහු ආරක්ෂිතද? ආරක්ෂිත නැහැ. එහෙනම් දැන් අපිට තේරුම් ගන්න අවස්ථාවක් තිබෙනවා. අප අපදේශ බැලියුත්තේ කෙබඳු ස්වභාවයකින්ද? අප අප ගැන නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ කොයි වගේද? අප අප ගැන කල්පනා කළ යුත්තේ භාගතුන් වහන්සේ අපි ගැන කොහොමද හිතන්නේ? භාගතුන් වහන්සේ අපි ගැන මොන විදිහට හිතනවද? කියලා අපි කල්පනා කරන්න ඕන. භාගතුන් වහන්සේ අපි ගැන කොයි විදිහටද හිතනවා ඇත්තේ භාගතුන් වහන්සේ අපි ගැන සතුටු වෙනවා ඇති සතුටු වෙනවද භාගතුන් වහන්සේ අපි ගැන අසතුටු වෙනවද කියලා අපි කල්පනා කරන්න ඕන. ඒ ක්‍රමය හොඳයි නේද? දැන් කෙනෙකුට හිතෙන්න පුළන්නේ භාගතුන් වහන්සේ දැන් නැහැ නේ. භාගතුන් වහන්සේ පිරිනිවන් පාලනේ. අපි කොහොමද එමෙ හිටන්නේ? එමෙ හිතෙන්න පුළුවන් නේද? කොහොමද අපි එතකොට භාගතුන් වහන්සේගේ ප්‍රශංසාව, ප්‍රසාදය, ආදරය අප අප කෙරේ තියෙනවාද කියලා අපි කොහොමද නිෂ්ඨාවකට පැමිණෙන්නේ? අපි ඒ විදිහට දැනගත්තොත්, අපි යම් කලක තේරුම් ගත්තොත්, දැන් අපි හොයලා බලනවා භාගතුන් වහන්සේ අපි ගැන සතුටු වෙනවද? භාගතුන් වහන්සේ අපි ගැන ප්‍රසාදයක් තියෙනවද? කියලා අපි සොයා බලද්දී අපට යම් කලක තේරුණොත් භාගතුන් වහන්සේ කාන්තෙන් අපි ගැන සතුටු වෙනවා. භාගතුන් වහන්සේ ඒකාන්තයෙන් අපි ගැන පැහැදීමෙන් යුක්තයි කියලා යම් දවසක අපට තේරුණොත් අපි සාර්ථකයි නේ ඈ අපි සාර්ථකයි. ඒතර මේ ලෝකෙනි අපට නිඳා කළා කියලා අපට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද? ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒතර අපි අන්න ඒබඳු ජීවිතයක් කොහොමද උපදවගන්නේ? මොකක්ද අපි කළ යුත්තේ ඒකට? ඒ ජීවිතේ සාර්ථකයි නේද? අප හුදකලා දැන් මොකද අපේ පෞද්ගලික දෙයක් මේ අපි ගැන අපේ දියුණුව ගැන අපි කල්පනා කිරීම අතිශය පෞද්ගලිකයි. ලෝකයට අතපාන්න එපා අපේ දියුණුව සම්බන්ධයෙන්. කණ්ඩ දෙයක් නැත්තම් ඉල්ල ගන්න අතපාන්න ඕන. වෙන ක්‍රමයක් නැහැනේ. කණ්ඩ දෙයක් නැත්තම් අපි අතපාන්න ඕන. නමුත් අපේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා අනේ මං දුකින් ඉන්නේ මට අමාරුයි අනේ උදව් කරන්න කියලා වැළපෙන්න එපා. අනේ මට ආදරය කරන්න අනේ මට සෙනෙහස කරන් දක්වන්න මාව දාලා යන්න එපා කියලා විලාප තිබින් ලෝකයෙන් සෙනෙහස ආදරේ බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍ය මනුස්සය විදිහට හිටියොත් අපිට ඒක නේද සිද්ධ වෙන්නේ? ඈ? සාමාන්‍ය මිනිසුන් විදිහට අපි හිටියොත් අපිට වෙන්නේ ඒක නේද? විලාප දෙන්න වෙනව නේද? අනේ මා දාලා යන්න එපා. අනේ මට ආදරේ කරන්න, මාව රකින්න කියලා විලාප දෙන්න වෙනව නේද? ඉතින් ජීවිතේ දුක් සහිතයිනේ. ඒ ජීවිතේ අපිට වැඩක්ද? එතන අපි හිතමු අපි ඉන්න ඔක්කොම ඇවිල්ලා අපට ආදරය කරනවා කියලා. ඒකත් අපට ලබන්න බෑ යම් දවසක අපි ඒක නැති වෙනව නේද? එහෙනම් අපි සැබෑ පිළිසරණක් ලබන්න තියෙන එකම දේ තමයි භාගතුන් වහන්සේගේ ආදරය, භාගතුන් වහන්සේගේ ප්‍රසාදය, භාගතුන් වහන්සේගේ සතුටුසිත අප උදෙසා තිබෙනවා නම් අපි සාර්ථකයි. කිසි කලක එයා අසාර්ථක වෙන්නේ නැහැ. කිසිවෙකුටත් ඔහු අසාර්ථකයි කියලා පණවන්න බෑ. ලෝකයා කියන්න පුළුවන් එයා අසාර්ථකයි කියලා. ඒක වැරදි. ඒතර ඒ නිශ්චිත භාවය කවුද උපදවන්න උපදව ගන්න ඕන? තමන්. බලන්න ඒතර භාගතුනාසික ශ්‍රාවකයා නොසැලී සිටිනවා කියන්නේ ඒකයි. නොසැලී ඉන්නේ යා. ඒ ස්වභාවයේ පරිපූර්ණ වූ දවසට ඒ ස්වභාවයේ පරිපූර්ණයි නම් එතන අකම්පිතයි. එතෙක් සැලවීම් තියෙනවා. නමුත් බිඳ වැටෙන්නේ නැහැ. ඇයි ਉਹ ස්ථාවර භාගයේ ඉන්නෝ? අන්නේ බඳු ජීවිතයක් තමයි ඇති කරගන්න ඕන. කොහොමද එහෙම කරන්නේ? භාගතුන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේට දේශනා කරනවා මහණෙනි යම් දිසාවක ඉන්න භික්ෂූන් රණ්ඩු කරනවා නම් කෝලාහල කරගන්නවා නම් වාද විවාද කරගන්නවා නම් වචන කියන ආයුධ වලින් එකිනෙකාට පහර දෙනවා නම් මහණෙනි ඒ භික්ෂූන් ගැන මට නිශ්චිත අදහසකට පැමිණෙන්න පුළුවන්. මම මේ භික්ෂූන් ගැන නිශ්චිත අදහසකට පැමිණෙනවා. මොකද ඒ අදහස මහණෙනි භික්ෂූන් ඒකාන්තයෙන්ම නිශ්චිත වශයෙන්ම කරුණු තුනක් අතහැරලා නිශ්චිත වශයෙන්ම කරුණු තුනක් බහුල වශයෙන් පුරුදු කරලා. මානෙනේ බඳු ඒ අතහැරපු කරුණු මොනවද? ඔවුන් එයායේ නෙක්ඛම්ම විතර්කය අතහැරලා. අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය අතහැරලා ඒගොල්ල. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන ඒ අකුසල විතර්ක ඔවුන් බහුල වශයෙන් වඩනවා. ඒ භික්ෂුන් ඒ ස්වභාවයෙන් යුක්තයි කියලා නිශ්චිත භාවයට පැමිණෙනවා. මහණෙනි බඳු පැත්තක් ගැන ඒ වගේ දිශාවක් ගැන හිතන්නත් මට අපහසුයි. හිතන්න බෑ. ඒ ඒ බඳු දිශාවකට යෑම ගැන කවර කතාද මහණෙනි කියන. දැන් ඔබට තේරෙනවද භාගතුන් වහන්සේගේ ප්‍රසාදය හිමි වෙනවා නම් හිමි වෙන්නේ කෙබඳු අයටද කියලා. කොහොමද භාගතුන්ස පෙන්වා දෙන්නේ මහණෙනි යම් දිශාවක ඉන්න භික්ෂූන් රණ්ඩු කරනවා නම් කලහ කරනවා නම් වාද විවාද කරනවා නම් වචන කියන ආයුධ වලින් එකිනෙකාට හිරියර කරගන්නවා නම් ඒ භික්ෂූන් ඒකාන්තයෙන්ම කරුණු තුනක් අතහැරලා මොනවද අතහැරපු කරුණු තුන? නෙක්කම විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්ක කියන කරුණු තුන අතහැරලා. කාම විතර්ක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක බහුල කරලා මහණෙනි බඳු දිශාවක් ගැන හිතන එකත් මට අපහසුයි. යෑම ගැන කවර කතාද කියනවා. මහණෙනි යම් දිශාවක ඉන්න භික්ෂූන් සමගියෙන් ඉන්නවා නම් සමගියෙන් සතුටු වෙනවා නම් වාද විවාද කරන්නේ නැත්නම් කිරීඩියයි එකතුනා වගේ එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් ඉන්නවා නම් මානිනි මම ඒ භික්ෂූන් ගැන නිශ්චිත අදහසකට පැමිණෙනවා. ඒ තමයි ඒ අය ඒ භික්ෂූන් කරුණු තුනක් අතහැරලා කරුණු තුනක් බහුලව පුරුදු කරලා මහණෙනි අය අතහැරපු කරුණු තුන මොනවද? කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක එයා යතහැරලා. නෙක්කම විතරක අව්‍යාපාද විතරක අවිහිංසා විතරක ඒ භික්ෂුන් බහුල වශයෙන් පුරුදු කළා. මහණෙනි, ඒ බඳු දිශාවකට යෑම මට පහසුයි. ඒ බඳු දිශාව ගැන හිතන එක ගැන කවර කතාවද කියනවා. ඒ ඒ බඳු භික්ෂුණීන දිශාවකට යන්නේක මට හරි පහසුයි. ඒ බඳු දිශාවක් ගැන හිතන එක ගැන කවර කතාවද? කියලා අසා සිටිනවා. දැන් ඔබට තේරෙනවද බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව බුදුරජාණන් වහන්සේගේ පැහැදීම හිමි වෙන්නේ කුමන අය උදෙසාද බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව එහෙම නැත්නම් සතුටුසිත අහිමි වෙන්නේ කෙබඳු අයටද කියලා ඔබට දැන් තේරෙන්න ඕන. පැහැදිලි නේද ඒ කාරණේ? ඒතර යම් දිශාවක ඉන්න භික්ෂූන් ගැන මේ විදිහට කියනවා වගේ ඉතින් ඔබ හිතන්න එපා මේ භික්ෂූන් වහන්සේ ගැනනේ බුදුරජාන් වහන්සේ මේ කියලා දෙන්නේ කියන්නේ. කියලා එහෙම හිතන්න එපා. දේශනාවේදී භික්ෂූන් වහන්සේ අරබයා ප්‍රකාශ කළාට මේ ධර්මයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම පොදු ධර්මයක්. මක්නිසාද මේ සිළු දෙනා තුලම මේ ස්වභාවයේ තියෙන්න පුළුවන්. ඒතර බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේ ගැන වැඩි උනන්දුවක් දැක්වූ නිසා භික්ෂුන් වහන්සේ ගැන ප්‍රකාශ කළාට උපාසක උපාසිකාවන්ටත් මේ ධර්මයේම තමයි. මේ විදිහටම තමයි එය තේරුම් ගත යුත්තේ. ඒතර අපි හිතමු යම් දිශාවක භික්ෂුණීන් වහන්සේලා පිරිසක් වාද විවාද කරනවා නම් රණ්ඩු කරනවා නම් කෝලහල කර ගන්නවා නම් වචන කියන ආයුධලින් එකිනෙකා පහර ගහ ගන්නවා නම් භාගතුන් වහන්සේ ඒ දිශාව ගැන හිතනද සතුට වෙයිද සතුට වෙන්නේ නේද ඒ දිශාව ගැන හිතනද අකමැති ඒ දිශාවට යෑම ගැන කවර කතාවද නේද භික්ෂුණීන් පිරිසක් වාද විවාද කරන්නේ නැත්නම් සමගියෙන් ඉන්නවනම් සමගියෙන් සතුට වෙනවනම් කිරීදියා එකතුනා වගේ එකිනෙකා ප්‍රියැසිමින් බලමින් ඉන්නවනම් භාගතුන් වහන්සේ ඒ දිශාවට වැඩම කරන්න කැමතියි. ඒ දිශාව ගැන සිතන එක ගැන කවර කතාදනේ? එහෙනම් උපාසක උපාසිකා පිරිසක් යම් දිශාවක උපාසක පිරිසක් ඉන්නවා. ඒ උපාසක පිරිස රණ්ඩු වෙනවා නම්, කොලහල කර ගන්නවා නම්, අරගල කර ගන්නවා නම්, වාද විවාද කර ගන්නවා නම්, වචන කියන ආයුධ වලින් එකිනෙකාට පහර ගහනවා නම්, ඒ පිරිස ඉන්න පැත්තට භාගතුන් වහන්සේ වඩින්න කැමති වෙයිනේ. දානෙට වඩින්න කැමති වෙයිද? පින්න පාත වඩින්න කැමති වෙයිද? ඒ පැත්ත ගැන හිතන්න භාග්‍යතුන්ස කැමති වෙයිද? ඈ? කැමති වෙන්නේ නැහැ. ඒතර මේ පිරිස ගැන භාග්‍යතුන් වහන්සේගේ නිශ්චිත අදහස කුමක්ද? ඒ පිරිස ඒකාන්තයෙන් කරුණු තුනක් අතහැරලා කරුණු තුනක් බහුල කරලා නේද? නෙක්ඛම් විතරකේ අව්‍යාපාද විතරකේ අවිහිංසා විතරක අතහැරලා කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක බහුල කරලා නේද? එහෙනම් ඒ යම් දිශාව අපේ දිශාව නම් දැන් භාගතුන්ස යම් දිශාවක් ගැන මේ කියන්නේ නේද? ඒතර ඒ භාගතුන් වහන්සේ මේ පෙන්වන දේ අපි අපට ගලපලා බලනකොට අපි හිතන්නේ මේ භාගතුන් වහන්සේ කියන දිශාව අපි ඉන්න දිශාව නම් අපි භාගතුන් වහන්සේගේ ප්‍රශංසාවට ප්‍රසාදයට සුදුසු විදිහටද අපි ඉන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. නේද? දැන් බලන්න අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් එතකොට මේ දැන් මෙහෙම හිතන්න යම් අපි හිතමු යම් ගෙදරක දැන් මේ අය ගෙවල් වල ඉන්න අයනේ නේද ගෘහයක ඉන්නේ අම්මා තාත්තා වේවා ඥාති නාදිමයත් එක්ක ගෙවල් වල ඉන්න අය දැන් හිතන්න යම් ගෙදරක ඉන්න පිරිස එකිනෙක රණ්ඩු කර ගන්නවා නම් අරගල කර ගන්නවා නම් වචන සැරපරුස වචන වලින් එකිනෙකාට හානි කර ගන්නවා නම් භාගතුන් වහන්සේ ගෙදර ඉන්න වාසික ණය ගැන කොයි වගේ නිශ්චිත භාවයකට පැමිණෙන්නේ? දැන් පැහැදිලිද ධර්මයේ තේරුම් ගන්න විදිය නේද? දැන් ඒ ගෙදර ඉන්න අපි නම් කියලා කල්පනා කරන්න. දැන් අපි නම් කියලා කොහොමද අපි තේරුම් ගන්න එක? අපේ සිටේ තියෙන්නේ මොනවද කියලා අපි බලන්න ඕන නේද? දැන් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවනේ මහණෙනි මේ පිරිස ගැන මම මෙබඳු නිශ්චිත අදහසකට පැමිණෙනවා කියලා. ඒතර ඒ ඒ භාගතුන් වහන්සේගේ නිශ්චිත භාවය වෙනස් වෙන්නේ නැහැ නේද? වෙනස් වෙන්නේ නැහැ. ඒ භාගතුන් වහන්සේ නිශ්චිත වශයෙන් යම් අදහසකට පැමිණෙනෝනේ ඒ වෙනස් වෙන්නේ නැහැ. ඒක හරියටම හරි. නේද? එහෙනම් අපි දැන් බලන්න ඕන අපේ සිත දිහා. අපි බලන්න ඕන අපේ සිත දිහා. සමහරට ඒ බලන මොහොතේ මුකුත් නැති වෙන්න බලන් හිටියේ. ඒ මොහොතේ විතරක් බල වැඩක් නැහැ. ඒ මොහොත බලලා නෙමෙයි බලන්නේ. අපි ආපු මග බලන්න ඕන. කොහොමද අපි ආවේ? අපි මොනවද කරගහගෙන ආවේ? අපි කොයි වගේ පාරකද ආවේ? ආමගයි බලන්න ඕන. මේ මොහොත නෙමෙයි. ආමගනේ හරිද වැරදිද කියලා තේරුම් ගන්න ඕනේ. නේද? අපි මෙතෙක් අනුගමනය කරගෙන ආපු ක්‍රමයේ හරිද වැරදිද කියලා බලන්න ඕන. අපි අනුගමනය කරගෙන ආපු ක්‍රමයේ අසාර්ථක නම් ඒ ක්‍රමය අතහරින්න ඕන නේද? ඒ නිසා මේ ධර්මය අපි තේරුම් ගන්නවා නම් ඒ සැනින් අපට තේරෙන්න ඕන අපි අපදෙස බැලිය යුතුයි. භාගතුන් වහන්සේ ප්‍රශංසාව ප්‍රසාදේ හිමි වෙන පිරිස කවුද? ඒ ප්‍රශංසාව අහිමි වෙන පිරිස කවුද කියලා දැන් අපි දන්නවා. නේද? දැන් ගොඩක් අය කනගාටු වෙන්නේ බන පාඩන්නේ මිහිරියට කියන්න බෑ, ગાත පාඩන්නේ මේවයින් කනගාටු වෙන්නේ. ඒ වයින් කනගාටු වෙන කටි කොච්චර ඉන්නවද නේ? සමාධිය වැඩින්නේ. හ්ම් වැඩ කටයුතු වැඩි. වන්දනා කරගන්න බෑ ළමයි කෑ ගහනවා. ළමයි කියන්නේ ලීකොට නෙවෙයිනේ. ළමයිගේ ස්වභාවයක් කෑ ගහනවා, දුවන පයින්නවා හැටි. ඉතින් අපි ළමයි සෙල්ලම් කරලා අපි වන්දනා කරන්න ඕන. කලකදී ළමයි බලනවා දෙමාපියෝ කරන දේ ඒගොල්ලොත් කරනවා. නේද? දැන් ළමයි කෑ ගහනවා සෙල්ලම් කරනවා කියලා ගෙවල් වල අම්මලා ටීවී නොබල ඉන්නවද? ළමයි කෑ ගහනවා හරි වැඩේ මොකුත් කරගන්න බෑ ටීවී එක වහනවා. ළමයි කෑ ගහනවා මොකුත් කරන්න බෑ හරි වැඩේ අපි මිහිරි කෑම ඕන්නේ අපි අතාරිනවා. ගමන් ඕන්නේ ළමයි කෑ ගහනවා. කියලා කොයි ගෙදරද ඉන්නේ? නමුත් වන්දනා කරන්න ගියාම ළමයි කෑ ගහනවා මොකුත් කරන්න බෑ කියනවා. බලන්න මොනතරම් මේ හිතන රටාව තුල අප විනාශ වෙලාද කියලා? සිත මිත්‍රයේද? සිත විසින් අප කොයිතරම් රවටලාද කියලා බලන්න. අනවබෝධය තුල අපි කොයිතරම් කොටු වෙලාද කියලා බලන්න. ළමයි කෑ ගහද්දි මිනිස්සු විනෝදකම යනවා ළමයි කර කහගෙන. නේද? ඈ විනෝද ගමන් ට්‍රිප් යනවා කියන්නේ අතින් කටින් ළමයි උස්සගෙන කොච්චර ගමන් යනවද ළමේ චූට්ටක් කෑ ගහනවා කියලා වන්දනා කරන්නේ මොන කරදරද ළමයිටත් වයින්නවා. මුන් නිසා අපිට මුකුත් කරගන්න බෑ කියලා ළමයි මිනිස්සු ඉන්නවා. හරි වදයක් මේ ළමයි නිසා අපිට අපේ පාඩු ඉන්න භාවනා කරගන්න නැහැ කියන අය ඉන්නවා. නමුත් ඒ ළමයිම කරගහන බස් වල හිර වෙලා ගමන් යන ඕන තරම්. ටීවී එකේ නාට්‍ය යන ඒ ළමයි එකම බලනවා. නේ? පැහැදිලිද ඔබට මේ තෝර බේර ගන්න ගියාම අපි වැරදිලා තින් දැන් නේද? දැන් විතර බලන්න ඒ වගේම අපේ සිත දිහා අපි බලන්න ඕන. අපේ සිත දිහා බලන්න ඕන. එතකොට ඒ සිත කොයි වගේද කියලා අපට තේරෙනවා. බලන්නේ සිත දිහා බලනකොට කාම විතරක බහුලයිද? නෙක්කම් විතරක බහුලයිද? ව්‍යාපාද විතරක බහුලයිද? අව්‍යාපාද විතරකද බහුලයි? විහිංසාව විතර්කද බහුල අවිහිංසාව විතර්කද බහුල කියලා අපටම පේනවා අපේ සිත ගැන වෙන කාටවත් පෙන්වන්න පුළුවන් අපේ සිත ගැන වෙන කාටවත් පෙන් දැන් දෙවි කෙනෙකුට පේනවා නමුත් දෙවිවරු අපිට අවිලා කියන්නේ දෙවිවරු කියන්නේත් නැහැ දෙවිවරු කියන්නේ අහන්නත් එපා මොකද ඒක ක්‍රමයක් නෙමෙයි නැත්තම් ඕගොල්ලන් දෙවිවරුන්ගෙන් අහන්න හිතන්න බලන්න අපි දෙවි කෙනෙක්ගෙන් අහලා බලා ගන්නම් අපේ සිත ගැන කියලා ඒක ක්‍රමේ නෙමෙයි. දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වත් ඒක අහන්න එපා නෑ. ගොඩක් පිං සිද්ධ වෙන අපි පාඩුවේ ඉන්නම් කියලා කියන්නේ. දෙවියන්ගෙන් අහන්න යන්න එපා. අහන්න හිත ගන්නත් එපා. මොකද මේක බැලිය යුත්තේ තමන්මනේ. නේද? තමන්ම බැලිය යුතුයි. ඒතර දැන් අපට තේරෙනවා අපි අපේ සිත දිහා බලපුවාම කලක් තිස්සේ මොනවද අපේ හිතේ තිබ්බේ කියලා අපිට යම් කාලපරසයක් අරගෙන හිතන්න. දැන් ගැන හිතන්න එපා. දැන් ගැන හිතත් හිතේ හරිස් හෝක් මගේ හිත කියලා හිතෙනවා. ඇයි හිත ඒ වෙලාවට පාඩු ඉන්නවනේ ගොඩක් වෙලාවට. නේද? නේද? ගොඩක් වෙලාවට හිත පාඩු ඉන්නවා නිදාගත්ත කොටියෙක් වගේ. අපිට අල්ලන්න පුළුවන් ගිහිල්ලා. නිදන් ඉන්න කොටියෙක් සිංහෙක් ලස්සනයි නේද? මුව පෙටියකට වඩා හොඳයි ලස්සනයි නේද? ඒ වගේ හිත ගොඩක් වෙලාවට පාඩු ඉන්නවා. ගොඩක් අට කියන ස්වාමීන් සමාධිය හොඳට තියෙනවා කියනවා. ඒ සමාධිය නෙවෙයි. ඒ සුදුසු වෙලාවට ඒ සිත අප විනාශ කරන්න ඉඩ තියෙනවා. ඒ එහෙම තිබ්බට. ඒ නිසා ඒ වෙලාවේ නෙවෙයි බලන්න ඕන. ඒ වෙලාව බලන්න බලන්නත් ඕන. නමුත් අපි බලන්න ඕන මේ මෙතෙක් කොහොමද පැවතුනේ? මෙතෙක් මේ සිත කොහොමද පැවතුනේ? කියලායි බලන්න ඕන. එතකොට බලන්න ටික කාල පරාසයක් දිහා බලනකොට අපි කලක් තිස්සේ පුහුණු කළේ මොනවාද? කලක් තිස්සේ සිතෙන් පුහුණු කළේ මොනවද කියලා බලන්න. කලක් තිස්සේ සිතේ පැවතුනේ මොනවද බහුල වශයෙන් කියලා බලන්න. එතන අපට නිශ්චිත භාවයකට පැමිණෙන්න පුළුවන් නේද? ඈ? දැන් අපි මුලින් කතා කරේ ඒක නේද? අපි ගැන අපි නිශ්චිත භාවයකට එන්න ඕනේ කියලානේ. ඒ අප ගැන අප නිශ්චිත භාවයකට එන්නේ මේ විදිහටයි. නැත්නම් අපිට පාඩම්ද පාඩම් නැද්ද? දේශනා මතකයිද මතක නැද්ද? ඒක අපි ගැන හොඳ නිශ්චිත භාවයක් නෙවෙයි. ඒක වැඩක් නැති එකක්. ඒක ඒ ඒ ඒ විදිහට අපගෙන නිශ්චිත භාවයට පැමිණීම සාර්ථක නැහැ. එමෙත් අපි පැය කීයක් භාවනා කරනවද? එහෙම නෙමෙයි බලන්න ඕන. කොහොමද බලන්නේ දැන්? යම් කලක් තිස්සේ අපේ සිතේ කාම විතරක වැඩිමින් තිබුණාද? කාම විතරක දුර්වල වෙමින් තිබුණාද? යම් කාලයක් තිස්සේ අපේ ජීවිතේ අපේ සිතේ ව්‍යාපාද විතර්ක වැඩිමින්ද තිබුණේ දුබල වෙමින් තිබුණාද? විහිංසාව විතර්ක වැඩිමින් තිබුණාද? දුබල වෙමින් තිබුණාද? කියලායි බලන්න ඕන. දැන් වෛද්‍යවරු මේ පරීක්ෂා කරන රෝගීන් ගැන නේද? වෛද්‍යවරු පරීක්ෂා කරන රෝගීන් ගැන ඒ ක්‍රමයට නේද? උණ බලනවා. ඒ වගේ දේවල් බලලා කලක් තිස්සේ උණ වැඩෙනවද නැත්නම් සිබීජක් වැඩෙනවද කියලා බලනවා වාර්තා නේද? ඒ වගේ තමයි අපේ සිත විනාශ වෙමින් යනවද? අපේ සිතට විස බීජ නෙමෙයිවනේ. දැන් කයට විස බීජ තියෙන යම්සේද ඒ වගේ සිතට විසක් මේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසාව විතර්කය නෙමෙයි සිත විනාශ කරන විසක්. ඒතර අපි බලන්න ඕන අපදිස යම් කාලපරාසයක් තිස්සේ බලන්න ඕනේ මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මේ විස සහිත දේවල් වැඩිමින් තිබුණද ඒවා ෂේවිමින් තිබුණද අඩු වෙමින් තිබුණද කියලා අපි බලන්න ඕන. නිතර බලන්න ඕන. හොඳින්ම බලන්න ඕන. ඊටා හොඳින් බලන්න ඕන. අධ්‍යයනය කරන්න ඕන. ඒක ධර්මයේ පුරුදු කරන විදියක්. දැන් බලන්න අපි එහෙමද පුරුදු කරන්නේ? ඈ? දැන් අපි එහෙම ධර්මයේ පුරුදු ඒ විදිහට අපි ධර්මයේ පුරුදු කරන්නේ කියලා අපි බලන්න ඕනේ. ඊළඟට බලන්න ඒ වගේම බලන්න දැන් කාම විතරක ව්‍යාපාද විතරක විහිංසාව විතරක ගැනනේ අපි බලන්නේ ඒ වගේම බලන්න යම් කලක් තිස්සේ යම් කලක් අපි තේරෙන කලක් තිස්සේ අපි බලන්න ඕන අපේ සිතේ මේ නෙක්ඛම්ම විතරකය ඉපදෙනවද? නෙක්ඛම් විතර්කේ වැඩෙනවද? බලවත් වෙනවද? නෙක්ඛම් විතර්කේ නැද්ද? කියලා හොයලා බලන්න ඕන. අව්‍යාපාද විතර්කය අපේ සිතේ ඉපදෙනවද? ඒ අව්‍යාපාද විතර්ක බලවත් වෙනවද? අව්‍යාපාද විතර්ක දුර්වල වෙනවද? කියලා අපි බලන්න ඕන. ඊළඟට අවිහිංසා විතර්ක අපේ සිතේ ඉපදෙනවද? ඒ විතර්ක බලවත් වෙනවද? ඒවා නැති වෙලා යනවද? කියලා අපි බලන්න ඕන. මේ විදිහට අපි අපගෙනම අපේ සිතගෙනම තේරුම් ගන්න උත්සාහ කළොත් ඒ උත්සාහය අපට එකපාර කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද මේ හිත කියන එක අපට තෝරගන්න ටිකක් දුෂ්කර සහ පාලනය කරන දුෂ්කර දෙයක් නිසා එකපාරට කරන්න උත්සාහ කරන්නත් එපා. එකපාරට බැරි වෙයි. නමුත් මේ අය කලක් බණ භාවනා කරන සහ ධර්මයේ තුල ඉන්න අය නිසා මේ අයට මේ මේ විදිහට කරන්න පුළුවන් බැරි නෑ. එක පාට එක දිගටම ඉන්නවා කියන්නේ නෙමෙයි. දැන් එක දිගටම දවස පුරාට මෙහෙම බල බල ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒකයි මම එක පාට කරන්න එපා කියලා කියන්නේ. දවස පුරාම ඉන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි ටික ටික පටන්ගෙන දවස පුරාම උනත් මේ විදිහට ඉන්න පුළුවන් වෙන්න පුළුවන් කරගන්න පුළුවන්කමක් ඇති කරගන්න ඕන. එතෙන් දවසේ වැඩි වෙලාවක්. ඒ විදිහට අපි පුරුදු වුණොත් යම් කලකදී අපටම තේරෙනවා අපේ සිතේ තියෙන විතර්ක කුසල විතර්කද අකුසල විතර්කද කියලා තේරෙනවා. එමෙ තේරෙනව නේද? තේරෙන්න ඕන නේද? ඈ? එමෙ තේරෙන්න ඕන, තේරෙනවා. දැන් මේ විදිහට විමසා නොබලා සාර්ථක ප්‍රතිලාභයක් ලබන්න බෑ. ධර්මයෙන් ප්‍රතිලාභයක් ලබන්න බෑ. දැන් යම් කෙනෙක් ධර්මයේ ගොඩක් කල් පුරුදු කර කර හිටියා වුණාට සමහරු සමහරු දැන් දැන් ඔබ ගත්තත් ඇතැම් අය දැන් සමහර අවුරුදු 20 30 ධර්මයේ පුරුදු කරන කටි ඉන්නේ. නමුත් සමහර අයට සතුටක් නැහැ. අපිට මුකුත් තාම නැහෙනි කියලා කියන අය ඉන්නවා. අපිට තාම මුකුත් නැහැ ස්වාමීන් වහන්සේ කියලා කියන කට්ටිය හරියට ඉන්නවා. ඉතින් හරි පව් හිතෙනවා. මොකද කරන්නේ? නේද? භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බුරුලෙන් ඇල්ලුවොත් කිරි තියෙන දෙනගේ ආයසිකින් තොරව කිරි ලැබෙනවා. මහණෙනි කිරි තියෙන දෙනගේ අඟින් ඇල්ලුවොත් කිරි ලැබෙන්නේ නැහැ. නේ? ඉතින් ඒ ඒ ක්‍රමවේදය කුමක්ද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට මේ පුංචි ළමයාටත් පුළුවන් නේද කිරි තියෙන දෙනගේ බුරුලෙන් අල්ලා කිරිටියක් ගන්න. අතිශය යෝධ බලයක් තියෙන මේ ලෝකයේම දෙබෑ කරන්න පුළුවන් හයියක් තියෙන යෝධයෙක් ගිහිල්ලා අඟෙන් අල්ලනවා. අඟින් අඟ මිරිකලා අල්ලනවා. එයා කොයිතරම් කාය බලයක් තිබත් කොච්චර වේසනක් කිරි ලැබෙන්නේ ඉතින් අන්නේ බුද්ධ වචනේ අපි පිළිගන්න ඕනේ. එහෙනම් අපි පිළිගන්න අපි කොච්චර කලක් කරත් අපට සතුටක් නැත්තේ ඇයි? ඈ? කාලයක් මේක කරන් යන්න යෝධහයියක් තිබුණා. යෝධයෝ තමයි. නමුත් අපි අල්ලලා තියෙන අඟින් නේද? කාලයක් කරගෙන එීමෙන් අපට පේනවා යෝධයෝ. යෝධ ශක්තියක් තිබිලා තියෙනවා. නමුත් ඒ යෝධයාට කිරි ලැබුණ නැත්තේ ඇයි? අඟෙන් ඇල්ලු නිසා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕන. තේරුම්ගෙන අප බලන්න ඕන අපේ සිතට නැඹුරු වෙලා සිත දෙස සිතේ ස්වභාවය අපි විමසා බලන්න ඕන. එසේ විමසා බලද්දී තමයි අපට තේරුම් ගන්න පුළුවන්නේ අපේ සිටේ තිබෙන්නේ කුසල විතර්කද අකුසල විතර්කද කියලා. යම් කලක යමෙකුට තේරුණොත් මේවා කුසල විතර්ක මේවා අකුසල විතර්ක කියලා යමෙකුට තේරුණොත් ඒ තේරුම් ගැනීම සම්මා දිට්ඨියක බලවත් එකක්. දැන් හිතන්න එපා අපට සම්මා දිට්ඨිය තියෙනවනේ කියලා නතර වෙන්න එපා ඈ. ගොඩක් වෙලාට වෙන්නේ ඒකයි. මම කියන්නේ සිදුවෙන දෙයක් මිසක ඔබ තුල තියෙන එක නෙමෙයි. සම්මාදිට්ඨිය ඇති වෙන විදියක් මම කියන්නේ. ඔබ බලන්න ඕන Tamanගෙම සිතේ තියෙන ස්වභාවය. ඒතර යම් කලකදී ඔබට තේරෙයි තේරෙයි. මෙතෙක් කලක් අපේ සිතේ තිබුණ මොනවද? කුසල විතරකද අකුසල විතරකද කියලා. ඒතර ඔබට තේරෙවි මගේ සිතේ අකුසල විතරක තියෙනවා. මගේ සිතේ කුසල විතරක තියෙනවා. මේ විදිහට අපට තේරෙනවා. ඒතර යම් කලක ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි මෙබඳු විතරක වලින් යුක්ත වාසය කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට හේතු වෙනවද නැද්ද කියන දේ ඔබට තේරෙයි. නේද? ඉතින් ඔබට තේරෙනවනේ යම් කලක මා තුල තිබෙන්නේ මා මෙතෙක් කලක් මේ මේ විදිහේ විතරකයි පවත්වා තිබෙන්නේ. මා මෙතෙක් කලක් මේ මේ විතර්ක පවත්වලා නැහැ කියලා ඔබට තේරෙනවා නම් ඒ තේරුම් ගැනීම තමාගේ සිතේම සතුට උපදින දෙයක් නේද? ඈ බලන්න ධර්මයේ පුරුදු කිරීම කොයි වගේ එකක්ද අපි ඔහොමද කළේ බලන්න. අපි ඔහොම කරේ නෑනේ. අපි කරේ පුළුවන් තරම් පළඟ බැඳ ගන්න බලනවා පළඟ බැඳ ගන්න බෑ කකුලට දෙනවා කියලා අඬනවා. සිංහසෙයියාම නිදියන්න බලන හරි වැඩේ සිංහසෙයියාම නිදියන්න බෑ කියලා හිතනවා. නේ? නිකමට හිත දිහා බලන්නේ නැහැ. මෙච්චර කාලයක් මොන වගේ විතර්කද අපි තියෙන්නේ? කියලා බැලෙන එක අඩුයි. බැලෙනවා අඩුයි. සමහර බලන්නේම නැහැ. බලන්නේ අර වෙනත් පිටට පේන දෙයක් තියෙනවද කියලා බලනවා. පිටට පේන විදිහේ දෙයක් අපලම තියෙනවද? සමාධිය තියෙනවද කියලා බලන සමාධිය නෑ. සමාධිය තියෙනවා නම් බලනවා ඊට පස්සේ දිවස තියෙනවද කියලා බලනවා. ඉතින් ඒක ක්‍රමය නෙමෙයි. ඒක නෙමෙයි ක්‍රමය. මොකද හේතුව ඒ ඒ ක්‍රමේ නම් පිරිස මල් පිපුණා වගේ ඉන්න ඕන. ලස්සන මල් වත්තක යායට මල් පිපුණා වගේ ඉන්න ඕන. ඒ අනුගමනය කර කර ක්‍රමයේ හරිනම්. නේද? සිනාවක් ආයාසයෙන් උපදවන ලෝකයක්. අනර්ථයකින් හිස් දෙයකින් සිනාවක් ඉපදෙන ලෝකයක්. निराமிෂව තමා තුළ උපන් සංසිඳුන් සිනහාවක් ඈතින්වත් දකින්න අමාරු ලෝකයක්. දහම් රසයෙන් සතුට වෙන ලෝකයක් දකින්න අමාරුයි. ඒ ධර්මයේ තිබෙන කිසියම් කිසි දෝෂයක් නිසා නෙවෙයි. ධර්මයේ තිබෙන කිසියම් දුර්වලකමක් නිසා නොවේ. ඒක අනුගමනය කරන ක්‍රමවේදය දොස් සහිත නිසා. ඒ නිසා අපි යලි තේරුම් ගත යුතුයි. කුඩා සිඟිත්තා වුණත් කිරි තියෙන දෙනගේ බුරුලෙන් ඇල්ලුවොත් ඇල්ලූ සැනින් ආයාසකින් තොරව කිරි ලැබෙන බව ලෝක ධර්මයක්. ධර්මතාවයක්. ඒක මේ ලෝකයට ඇවිල්ලා පෙරලා විනාශ කරන්න බෑ. ඒක ධර්මතාවයක්. මේ ලෝකයේ දෙබෑ කරන්න පුළුවන් යෝධයෙක් ගිහිල්ලා කිරි තියෙන දිනගේ අඟෙන් ඇල්ලුවාට අඟ කොයිතරම් දාඩි මුගුරු හෙලාන අඟ ඇද්දත් කිරි නොලැබෙන බව ධර්මතාවයක්. ඒ වගේ අප අපගේ ජීවිතයේ දෙසට යොමු වෙලා අපේ සිත ගැන නොවිමසා සිතේ ස්වභාවය ගැන නොවිමසා සිතේ ප්‍රසාදය සොයන එක අඟින් ඇදලා කිරි හොයන්න වගේ වැඩක්. අපේ සිත ගැනම අප නොවිමසා සිතේ ස්වභාවය ගැන නොවිමසා සිතේ ප්‍රබෝධයක් ප්‍රාර්ථනා කිරීම. සිතේ සතුටක් ප්‍රාර්ථනා කිරීම. හිස් දෙයක් අර්ථරහිත දෙයක් ඒක අප අපට නිඳා කරගත් දෙයක් මිසක ධර්මයට අප එයින් අවඩක් වෙන්න දෙන්න හොඳ නැහැ. අප අසාර්ථකුණොත් ඒක ධර්මයට හොඳ නෑ නේද? ඈ අපි අසාර්ථක වුණොත් ධර්මයට ඒක හොඳ නෑ නේද? තව කෙනෙක් ඒකට හිතන්න පුළුවන් නේද මේ ඔගොල්ලෝ කිව්වට මොකුත් නෑ. ඔය ඔගොල්ලෝ රණ්ඩු වෙන්නේ. ඔගොල්ලෝ යඬ අඬ ඉන්නේ. විලාප දෙන්න කියලා හමුත් එහෙම. ඒතර ඒගොල්ලන් ඒ අපහදිනේ ධර්මයට නේ. ඒ අපේ දෝෂේනේ නේද? ඒ නිසා අපි හරි ක්‍රමය අනුගමනය කළොත් අපතුල උපන් සතුට තියෙනවා. ඒ සතුට සුව පහසුයි. අන්නේ බඳු සුව පහසු සතුටක් ප්‍රබෝධයක් ශ්‍රාවකයා තුල තියෙනවා. ඉතින් ඔබට ඒ ශ්‍රාවකත්වයේ උපදවන්න ඔබට වාසනාව තියෙනවා. ඒ නිසා ඔබ මේ ඉගෙනගත් ධර්මයන් අනුව ඔබ නිතර බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් මා සිටින දේශ මා සිටින දිශාව ගැන මොන විදිහට බලයිද? ඔබ ගෙදර ඉන්නවා ඔබ රාජකාරී කරන තැනක නම් ඉන්නේ ඔබ කොහේ හිටියත් කමක් නැහැ. අපි ඔබ යුද පිටියක් මැද ඉන්නවා කියලා. එකිනෙක ආයුධ වලින් ගහ බැනගෙන යුද පිටියක් මැද ඉන්නවා. ඒත් ඔබට බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මා දෙස කොහොම බලනවද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් බුදුරජාණන් වහන්සේ මා ගැන කොයි වගේ නිශ්චිත භාවයකටද පැමිණෙන්නේ? කියලා ඔබට ඔබට තීරණයකට එන්න පුළුවන් නේද? ඈ නේද? ඒ නිසා ඔබට gedara වැඩ වැඩි කියන කාරණේ පොඩ්ඩක්වත් ගන්න වුමනා නැහැ නේද දැන්? ළමයි කෑකොස්සන් ගහනවා නේ? ළමයි කෑකොස්සන් ගහද්දීත් ඔබට එන්නේ ළමයි ගැන අනුකම්පා සහගත හිතක් නම් ඔබ සාර්ථකයි නේද? මේ ළමයි කෑ ගහනවා අපිට භාවනාවක් කරගන්න නැහැ මොන කරදරයක්ද මට මේ උනේ කියලා ඔබගේ සිත ඔබටම ගරහනවා නම් අප විමසා බැලිය යුත්තේ එතන. මේ එහෙනම් ඔබ හිතන්න ඔබට වැඩ කටයුතු වැඩි වෙනවා නම් ඒත් ඔබට සිත ගැන බලන්න පුළුවන්. වැඩ කටයුතු සහ වගකීම් වැඩි වෙද්දී සිත හොඳින් තියෙනවා නම් ඔබට ආරක්ෂාවක් තියෙනවා. ඒ ඒකයි මම නිතර කියන්නේ වැඩ කටයුතු අතහැරලා සිත රකින්න බෑ. ගෙවල් දොරවල වැඩ කටයුතු අතහැරලා දානවා. අම්මා තාත්තට සලකන එක ළමයි අපිට බලන එක රස්සාව අතහැරලා දාලා මේ මොන කරදරයක්ද අපිට මේවා කරලා බෑ නිදහස් වෙන්න ඕන කියලා ඒ වැඩ ටික අතහැරලා දානවා. වගකීම අතහරිනවා. එහෙම බෑ. ඒව අතහරින්න පුළුවන් කලක් එනවා. දැන් ළමයි ළපටින් ඒ වැඩ ටික අපි නොකර බෑනේ. ගෙදර අම්මා තාත්තා අම්මා තාත්තා ළමයින්ට ඒව නොකර බෑනේ කරන්න ඕන. ඒව කිරීම තුල තමයි සිත කොයි පැත්තටද යන්නේ කියලා අපට බලන්න පුළුවන් නේද? දැන් අඬන ළමයෙකුට සෙනෙහසින් උදව් කිරීම. ඒක භවනාවක්. එතන තමයි සිත වැඩෙනවද කියලා බලන්නේ. ඒ ළමයා ගැන තරහින් මොන කරදරයක්ද මේ මට මේ නිසා භාවනා කරගන්න විදිහක් නැහැ කියලා හිතෙනවා නම්. එතකොට සිත අකුසලයේ නේද? එයා හිතර මම ධර්මය දන්නවා කියලා. නමුත් අර සිත අභ්‍යන්තරයේ තියෙන්නේ ධර්මය නෙවෙයි. ආන් මේ විදිහට ඔබට ඔබ වගකීම් සහිත සමාජයක ඉන්නකොට ගෙදර දොරේ වේවා රාජකාරී කරන තැනේ වේවා ඔබට තිබෙන කටයුතු සහ වගකීම් සහ ඔබේ යුතුයකම් සමග ඔබ වාසය කරද්දී ඔබේ සිත ඔබව ගෙන යන්නේ ධර්මයේ පැත්තරද ඔබේ සිත ඔබව රවටලා අධර්මයේ පැත්තේද පවත්වාගෙන තිබෙන්නේ කියලා විමසලා බලන්න. ඒකල නිවර්දි පැත්තට ගන්න. ඒතර ඔබ සිත ගැන සතුට වේවි ඔබේ වගකීම් යුතුයකම් සහ දෛනික කටයුතු ගැනත් ඔබ සතුටු වේවි. ළමයි කර උඩ නැගලා කෙස් වලින් අල්ලගෙන කර උඩ නටද්දී ඔබට වන්දනා කරගන්න පුළුවන් වෙයි. දැන් අම්මා තාත්තගේ කරවල වල නැගලා කෙස් වලින් අල්ලන ළමයි දඟලනවා නේද? ඈ? එහෙත් ගෙවල් වල තියෙනවනේ අපිත් එහෙම කරලා තියෙන්නේ. නේද? දැන් ඔබට එහෙම තේරෙනවා ඇති ඔබගේ ළමයි ලපට එහෙම කරේ නගිනවා ඇති කොණ්ඩෙන් අදිනවා ඇති ඒතර ඔබට හිතුනොත් එහෙම මේ ළමයින් නිසා මට මේ කරගන්න නෑ කියලා හිතුනොත් අන්න අසාර්ථකයි එහෙම තියද්දි ඔබ ළමයා ගැන අමනාපයක් ඇති කරගන්න නැතුව තරහක් ඇති කරගන්න නැතුව ඒ ළමයා ගැන සෙනෙහසකින් අනුකම්පාවකින් ඔබට පුළුවන් නම් වන්දනාමානය පුළුවන් විදිහින් කරගන්න ඔබ අතිශයින් සාර්ථකයි එතනමයි සාර්ථකත්වයේ තියෙන්නේ. ඒ විදිහට තමයි බාගතුන් වහන්සේගේ උපාසක උපාසිකා කියන ශ්‍රාවක පිරිස කෝටි ප්‍රකෝටි ගණන් වර්ධනය වුණේ. ඒ ළමයි ළමයි පැත්තක දාලා ළමයින්ට සැරකලා පැත්තක තියලා කාමරෝ දාලා වහලා බන බහන කරේ නෑ. ඒ ළමයිත් ඒ අයත් ළමයි ලපටින්ගේ ඇඬුම් අඬන එක විලාප දෙන එක ඒ වගේ දේවල් විඳිමින් ඒ ළමයි කිරී සෙනෙහස ආදී වඩමින් තමයි ධර්මය පුරුදු කළේ. ඉතින් ඒ වගේ රාජකාරී කරන තැන එහෙමයි. ඔබට රාජකාරී කරන තැන වැඩ වැඩි නම් ඒ වැඩ කියලා කියන්නේ ඔබ මිනිසුන්ට කරන සේවයක්නේ. ඔබ යම් රාජකාරියක් නම් කරන්නේ. එතන ඔබ කරන්නේ කුමක්ද? අහිංසක මිනිසුන්ට සේවයක්. නේද? ඉතින් ඔබට මේ මේවා නිසා මට මේ විවේකයක් නැහැ කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ විවේකේ ලබා ගැනීම පිණිස ඔබ මොකද කරේ? ආත්මාර්ථකාමිකවන්නේ. නේද? ඒ ආත්මార్థකාමිකම පෝෂණය උනේ කොමකින්ද? නෙක්කම විතරකින්ද? ඔබ හිතන්නේ නෑ මං අත්හරින්න පුරුදු කරන්නේ නෑ. එතන අමනාප හිතක් නේද? තරහ හිතක් නේද? ඈ එහෙනම් බලන්න ඔබ පැය 8ක් වැඩ කරත් පැය 10ක් වැඩ කරත් ඒ වෙලාවේ ඔබට සේවය සලසා ගන්න කෙනා ගැන කරුණා මෛත්‍රිය අනුකම්පාව තියෙනවා නම් ඔබ සාර්ථකයි. ඔබට මේ රාජකාරී වෙලාව මානසික සුවයක් තියෙනවා. ඒ මානසික සුවය නිසා ඔබට කායට සුවය තියෙනවා. ඒ රාජකරෙන් පසු ඔබ කායික මානසික සුවයෙන් නිසා ස්වල්ප වේලාවක් ලැබුණොත් භාවනා කරන්න පුළුවන්. ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ඒකයි ක්‍රමය. රාජකාරී බැහැර කරලා අතහැරලා වගකීම් අතහැරලා මිනිසුන්ට කරන සේවය අතහැරලා ඊළඟට ළමයි ලපටින් නොසලකා විවේකයේ පැය 10ක් 15ක් ලබා ගත්තත් හිත වඩන්න බෑ. වඩන්න පුළුවන් නම් ඔබට ප්‍රබෝධිය පිදලා තියෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ඒක ධර්මයෙන් නෙවෙයි. නේද? හ්ම්? ඉතින් ඔබ තේරුම් ගන්න අප කළ යුතු කුමක්ද? ඉතින් ඔබ තේරුම් ගත යුතු කුමක්ද? මම බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව හිමි. මා ඉන්න දිශාව බලලා බුදුරජාණන් වහන්සේ මේ දිශාව ගැන මෙනෙහි කරන්න පුළුවන් විදිහට මං හොඳින් ඉන්න ඕනේ කියලා හිතන්න. මා ඉන්න දිශාව ගැන බුදුරජාන් වහන්සේ හිතන්න කැමති නැත්නම් ඒක මට හොඳ දෙයක් නෙවෙයි කියලා කල්පනා කරන්න ඕන. ඉතින් අපි ඔබ සෙත් පතනවා ඔබ කොයි කාටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් විදිහට භාගතුන් වහන්සේගේ ප්‍රශංසාව ලබන්න වාසනාව සිළු දෙනාට හිමි වේවා